විශාඛා මහත්මිය දේරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ දේරුවන් සර්ණයි වහන්සේට බොහොම පින් මේ ගැඹුරු දේශනාවක් අපිට විස්තර ගැඹුරු මාතෘකාවක් අපිට තේරුම් කරලා දෙන්න දෙන එක ගැන මේ දැන් දැන් හුඟක් ඇත්තටම මේ ප්‍රශ්නයත් අර මේ මෝහය තියෙන එක දැන් ඔය අපේ අපිට දැන් විදර්ශනාවක් වඩනකොට උදාහරණයක් වශයෙන් ආනාපාන සති භාවනාව කරගෙන යනකොට එතකොට අපිට දැන් මේක මේ ඇති මේ හුස්ම රැල්ලක් බලලා ඊට පස්සේ ඒකේ ඇතිවීම ඇතිවීම නැතිවීම දැකලා එතකොට අර පුත්කලත්වයෙන් ඈතට ඈතට යන එකක් සිද්ධ වෙනවනේ ඉබේ මේ භාවනාව විදර්ශනා ඥාන වැඩෙනකොට එතකොට දැන් එහෙම ගිහිල්ලා දැන් හුස්ම ඒ කියන්නේ දැන් ආස්වාස ප්‍රස්වාසයේ ඒ ඒ දැනෙන බව කෙටි වෙලා අඩු වෙලා සියුම් වෙලා නැති වෙලා යන නැති වෙනවා වගේ අර හතරවෙනි ධානයේට එන කෙනෙක්ගේ හුස්ම ඒ කියන්නේ එතන එතන පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕන දැන් හුස්ම රැල්ල ෂය වෙලා ගිය පමණට හතරවෙනි ධානයේට තබා ප්‍රථම ධානයේටවත් එන්නේ නැහැ එතකොට ඒක ආනාපාන සතියෙහි එක්තරා අවස්ථාවක් පමණයි. සහ ඒ හුස්ම රැල්ල ෂේ වෙලා යනවා වගේ දැනීම බොහෝ විට අපට සතියෙහි දුර්වලකම. එක පැත්තකින් එතන තියෙනවා. අනිත් පැත්තෙන් අර දැන් කාය සංඛාරයේ යම් ප්‍රමාණයකට සංසිඳීමක් එතන වෙලා තියෙනවා. එතකොට ඒ ඒ පැත්තෙන් ගත්තහම ඒකේ යම්කිසි සාධනීය ගතියක් තියෙනවා. හැබැයි ඒක සූක්ෂම වෙනකොට අපිට වටහා ගන්නට ඒක හරියට ග්‍රහණය වෙන්නේ නැහැ කියලා කියන්නේ එතන සතිය පිළිබඳ ගැටලුවක් එතන තියෙනවා. ඉතින් ඒ නිසා අපිට හුස්ම රැල්ල ටිකක් සියුම් වෙලා දැනෙන්නේ නැතිව ගිය පමණට ධානයකටපත් වෙන්නේ නැහැ. ඒ පමණකින්ම එතනටාට නිවැරදි විදර්ශනා ප්‍රඥාවක් තියෙනවා කියලා කියන්නත් බෑ. මොකද ඔය ඕනම තත්ත්වයක් උපාදාන කරගන්න පුළුවන්. ධානය උපදවාගත්තු මට්ටම වුණොත් පුද්ගලයෙක් මමත්වයෙන් උපාදාන කරගෙන තියෙන්න පුළුවන්. මොකද දැන් අබුද්ධෝත්පාද කාලවල ඕනතරම් ධාන අවිඥා උපදවගත්තු අය ඉන්නවනේ. ඒගොල්ලන්ට සෝවාන් ඵලයටවත්පත් වෙන්න බැරි වෙන්නේ ධාන අවිඥා මට්ටමට ගිහිල්ලත් ඒව උපාදාන කරගෙන ඉන්නතොර. බක බ්‍රහ්මයා බ්‍රහ්ම ලෝකේ ඉපදිලා වැරදි මිත්‍යා දෘෂ්ටියක තමයි පිහිටලා හිටියේ. ඒ නිසා මේ මේ ධාන මට්ටමට ගියා වුණත් ඒ තනත්තා තුල නිවැරදි විදර්ශනාවක් තියෙනවා කියලා කියන්න බෑ. ආස්වාස ප්‍රස්වාසයේ සෑවීම අඩුවීම නොදැනියාම කියන එක කියන්නේ ධාන මට්ටමකුත් නෙමෙයි ඒ වගේම මේ මට්ටමට ගියා කියලා හොඳ විදර්ශනා ප්‍රඥාවක් අවදි වෙනවා කියන්නත් බෑ. ඔව් එහෙම නොවෙන්නත් පුළුවන් ස්වාමීන් වහන්සේ එහෙම වෙන්නත් පුළුවන් දැන් මුල ඥාන ඇති වෙලා ඒ කියන්නේ මුලදී අර සතිය දියුණු තියුණු නැති වෙලා ඒක අර නිදිමතට බර වෙලා එහෙම එහෙම නැතත් ඉතින් අර සතිය තියුණු නැති කෙනෙකුට දැන් මම කියන්නේ දැන් මටම නෙමෙයි අපි හිතමු දැන් කාට හරි දැන් හුඟක් දුරට වඩාගෙන යන යෝගාවචරයක් කියලා හිතමු. ඔව් දැන් මොකක්ද දැටම පැහැදිලිව. ඔව් ඒක තමයි ස්වාමීන් වහන්සේ මම කියන්න යන්නේ දැන් මේ ඒ ඒ ඒ අපි හිතමු ඒ යෝගාවචරය හතරෙන් ධානයට ගිහාම ඒකත් හුස්ම රැල්ල නැති වෙන ඒ කියන්නේ දැන් ඒක නිමිත්ත නැති වෙන කියන එක කතාවක් නෑ හතරවෙනි ධානයට ගියාට පස්සේ ඔය එතන ඉහට ඔව් එතකොට ස්වාමීන් වහන්ස දැන් ඔබ වහන්සේ අද දේශනාවේ සාකච්ඡා කළ මේ මේ දේශනා කළානේ දැන් අර සංඛාර මේ කාය සංඛාර කියලා මේ අර්ථ දක්වනවානේ උස්ම වලට ඉතින් එතකොට ඒ කාය සංකාර සංසිඳලානේ දැන් ඒක බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කාය සංකාර සංසිඳවන්න කියලා. ඔව්. එතකොට මම අහලා තියෙනවා දැන් එතන කාය අහන තියෙනවා විතර නෙවෙයි ඒක දැන් එතකොට අවිද්‍යාවේ සෑහෙන අඩුවීමක් එතන වෙනවා නේද ඒක සිද්ධ වෙන්න කියලා ඒක එක ප්‍රශ්නයක් අවිද්‍යාවේ අවිද්‍යාවේ අඩුවීමක් නෙමෙයි එතන නීවරණ ධර්ම යටපත් වීමක් දැන් ධානවලදී ධානවලදී වෙන්නේ නීවරණ යටපත් වීම නිසා දුරු වීමක් නෙමෙයිනේ එතකොට ඒ දැඩි ඒකාග්‍රතාවයත් එක්කලා එතන නීවරණ ධර්ම වලට අවදි වීමේ තියෙන අවකාශය යටපත් වෙනවා එපමණයි සිද්ධ වෙන්නේ. ඒක නඩත්තු කරගත්තොත් ඒ තනත්තාට ඒ ජීවිත කාලෙම සමහරට නීවරණ යට කරගෙන ඉන්න පුළුවන්. එහි ඵලයේ හැටියට බ්‍රහ්ම ලෝකෙ උපදින්නට පුළුවන්. ඒ ඒ ඒ ඒ මානසික தත්ත්වයේ විපාකයේ අවසාන වෙනකොටම ආයවත් තවත් අර යටපත් වෙලා දෙවිච්ච නීවරණ ටික මතුවෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් මම ඇත්තටම දැන් උතන මේ විදර්ශනාව වැඩිගෙන දැන් මුලදී ආනාපාන සතියේ සමතේන වෙදෙන්නේ ඊට පස්සේ විදර්ශනාව වැඩිගෙන ගියාම එතන දැන් ඕකේ නිවන් දැකලා බුදුහාමුදුර බුදු වුණානේ. ඉතින් ඕකේ විදර්ශන ඒ අවිද්‍යාව නැති වෙන ඒ ටික ටික අඩු වෙන දැන් මම මේ මට හිතෙන හැටි මම අහන්නේ අවිද්‍යාවේ අඩුවීමක් තියෙන්න ඕනනේ ඕක හරියට ගැඹුරට යන විදර්ශනා කළොත් එතන අවිද්‍යාවේ අඩුවීමක් සහ අවිද්‍යා ප්‍රහාණය සඳහා ඒ කියන්නේ ඒකට ආනාපාන සතියද වෙන කාරණයක්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. ඕන්නම් ආනාපානය ඕන්නම් ඒ තමන් වඩන ධානයම වුණත් එතනින් එහාට ඕන්නම් විදර්ශනා කරන්න පුළුවන් ඒ ධානාංග ටිකම අරගෙන ඒ නිසා විදර්ශනාවට අසවල් කර්මස්ථානය කියලා නියමයක් නැහැ ඕනම කාරණයක් ඒ තනත්තාට විදර්ශනා කරන්න පුළුවන් ඒතර විදර්ශනා කරනවා කියලා දැකිය යුත්තේ අර හේතුඵල වශයෙන් ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් සංස්කාර උපදින මේ රටාව දැන් අපි අර එදා පැහැදිලි කළේ ධාතු වශයෙන්, ප්‍රත්‍ය වශයෙන්, කොත්ත්‍ය වශයෙන් මේවා අතර තියෙන සම්බන්ධතාවය. ඒ හේතුඵල ක්‍රියාවලිය. ඊට පස්සේ ත්‍රිලක්ෂණ වශයෙන් සහ සාමාන්‍ය මේ අනන්‍ය ලක්ෂණ වශයෙන්. ඒවට අනන්‍ය වූ ලක්ෂණ මොනවද? ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මයන් එහි ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? එතකොට ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් දැක ගන්නත්. ඒ ටික දැක ගන්නකොට තමයි අපිට මේ දුක්ඛ සත්‍ය කියන එක ප්‍රකට වෙන්න පටන් ගන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට අර ඥාන සංප්‍රයුක්ත සිත් ඇති වෙන්න පටන් ගන්නවනේ ඒ ඒ ඒ විදිහට කරගෙන යනකොට අන්තිමට. ඔව් ඒ කියන්නේ විදර්ශනාවේදී අනිවාර්යෙන් ඥාන සංප්‍රයුක්ත සිත් ඇති විය යුතුයි. ඇති වෙන්නේ නැත්නම් එතන විදර්ශනාවක් කෙරෙන්නේ නැහැ. එහෙම. එතකොට ඉතින් අර එතකොට අපිට නිකන් හිතා ගන්න පුළුවන් අර අවිද්‍යාවේ අඩුවීමක් ඒකපාට අවිද්‍යාව සම්පූර්ණව පත්තු වෙනකොට අවිද්‍යාවේ යම් අඩුවීමක් වෙනවා. හැබැයි ඒක ඒකතාවකාලිකව. ඒ කියන්නේ එයා විදර්ශනා ඒක පුහුණු කරගෙන යන ප්‍රමාණයත් එක්ක තමයි අඩුවීම තියෙන්නේ. ඊට පස්සේ විදර්ශනාවෙන් තොර වුණොත් ඒ ප්‍රපංචනයට නැවත වතාවක් අර අවිද්‍යාව ප්‍රබලව මතුවලා එන්න පුළුවන්. දැන් ඒ නිසානේ බෝසතාණන් වහන්සේ පව ධාන විතරක් නෙමෙයි අවිද්‍යාව මේ අවිද්‍යාවනොත් උපදවාගෙන අහසින් යමින් ඉන්නකොට කාන්තාවකගේ හඬක් ඇහිලා රූපයක් දැකලා ඔක්කොම නැති වෙලා ආපහු ඇවිදින් කම්සප්ප වේදෙන தත්ත්වයට අවිද්‍යාවෙන් මුලාවටපත් වෙන්නේ ඊට පස්සේ සමහර ජාතක කතාවල තියෙන්නේ එහෙම වෙලා ඊට පස්සේ සම්පූර්ණයෙන් සතුන් මරණ තැනට පවා පෙළඹෙන්නට අවස්ථා ලැබුණා ඕ එහෙම තමයි සවන්න ඒක තමයි භයානකකම සංසාරේ නේද හොඳයි ස්වාමීන් වහන්සේ බොම් පිං ඒ ටික තමයි මට පැහැදිලි ආ අන්තව අන්තිම ප්‍රශ්න තමයි ස්වාමීන් වහන්සේ දැන් එතකොට ඥාන සංපයුක්ත තියෙනකොට කොහොමත් ඉතින් මෝහය නැහනේ ඒ වුණාට අවිද්‍යාව තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අවිද්‍යාව අවිද්‍යාවේ මූලය තියෙනවා. ඒක අනුශය තියෙනවා. සක්‍රිය අවස්ථාවේ නැතිනම් එතන ඥාන සංප්‍රයුක්ත කුසල්සිතක් ඇති වෙන්න කිසිදු බාධාවක් නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං තේරුවන් සරණයි.